දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ඇටියට කාලවතාන නැත්නම් ධර්ම දේශනා කාල වේලාව වෙනස් කරන තියෙනවා. කෙසේ නමුත් ඉන්දරට නුණත් දැන් අපි දැස්සලා ඉන්නේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නයි. සිදුවු දෙනායි සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුන. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුස්සවා භික්ඛුනියාවා කාය විඤ්ඤීයේසු පොට්ටබ්බේසු යෝ රාගෝ සෝවත්ති යෝ දෝසෝ සෝවත්ති යෝ මොහෝ සෝක්ති තස්ස පරිත්තාචේ විකාය විඤ්ඤේසු පොට්ටබ්බේ කායස්ස කායස්සහපාතං ආගච්ඡन्ति පරියාදියන් දේවාස්ස චිත්තං කෝපන වාදෝ අදිමත්තානං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්ත මේ කීරණෝක්කෝපන සූත්‍රයේ තවත් යක් පියවරක් ඉදිරියට තැබීමක් වශයෙන් ਸਰවඥ භාසිත පාළුවක් මාලාවක් අපි සිටින් තියාගත්තේ ඒකදී සම්බන්ධ කරනවා මෙතෙක් අපි ඉගෙන ගත්තා වගේ ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගඳක් දිවට රසක් වගේ කයට ස්පර්ශයක් නැත්නම් පොට්ටබ්බයක් සම්බන්ධතාවය කොහොමද රාග ද්වේෂ මොහොතයිත කිනාට කොහොමද රාග දේශමෝම නැති කෙනාට බලපාන හැටි කියන කතාව තමයි අපි මේ පරිච්ඡේදය ඉගෙන ගන්න හදාන්නේ. ඒක සර්වචන් වහන්සේ ඇහැට කන්ට දිවට නාසයට වඩා මේ කය පාවිච්චි කරලා තියෙන සතිපට්ඨානේ ඒ වගේම සූත පිටකේ පුරාවට මේ අපට ලැබිච්ච මනුස්ස කය කර්මස්ථානයක් විදිහට නිමිත්තක් විදිහට පාවිච්චි කිරීමේදී ඇහැට කයට දිවස දිවට නාසයට දිවට වඩා කයෙහි සුවිශේෂතාවයක් තියෙනවා. ඒ නිසා කෙලෙසත් වීමකින් බලනකොට කරන ඇහැ තමයි ගොඩක්ම කෙලෙසත් කරන්න කෙනෙක්ගේ. ඒ නිසා අපි ගොඩක් ඇහැට ආදරේ. අපි ඕනම දෙයකට ඇහැ වාගේ කියලා කියන්නේ අපි ගොඩක් එකට ආදරය කරනකොට ඉතින් මොකද ඒකෙන් තමයි ගොඩක්ම කෙලෙස් උපදින්නේ. ඒ නිසා අපි මුළු ජීවිතේම සකස් වෙලා තියෙන්නේ ඇහැපිනවන්න එහෙම නැත්නම් රූප ප්‍රමාණ වලට ඒක තමයි අපි අපේ ධනයක් වැය කරන්නේ පෙනුමට. ඊගාවට කෙලෙස් උපදවන දේ තමයි කන ඒකට සංගීත ලෝකයක් අපි සකස් කරගෙන අපි හිතන ඒවා කියන තැන ගොඩක් දියුණු තැන් කියලා හොඳ පෙනුම තියෙන හොඳ ශබ්ද තියෙන ඊගාට නාසය නාසය ගොඩක් තීසන් සත්තුගේ ගොඩක් සුවිශේෂව පවතිනවා ඊවට මනුෂ්‍යයන්ගේ ඒක ටිකක් ක්ෂීණ වේගන යන ඉන්ද්‍රියක් වගේ පේනවා මනුෂ්‍යයාගේ ඇහ කන ප්‍රමුඛ ස්ථානයේ අරගෙන කියනවා නාසයට දැනෙන ප්‍රමාණය අඩු ගතියක් තියෙනවා ඒක ඔය අලියගේ බල්ලගේ වගේ ඒගොල්ලන්ගේ අලියගේ ඇහ පේනවා අඩුයි නාසයෙන් තමයි ගොඩක් වැඩ ගන්න පරිණාමයේදී තව වැඩ ගන්නක් තියෙන නිසා හොඳේ තමයි දික් කරලා තියෙන්නේ. ඒක තමයි උස්සලය බාදාලා බලනෝගේ බලන්න. බල්ලගෙත් එහෙමයි අත් දෙක ඉස්සරහින් නාසයේ ගිහිලා තියෙනවා. ඒ මොකද ඉවෙන් තමයි කටයුතු කරන්නේ. මේක අපේ ක්ෂීණ වේගෙන යන ගතියක් පේන දිනන ආසේ. නමුත් ඒකත් එක සංවේදී ඉන්ද්‍රියක් ආරක්ෂාව සැලසීමේදී සහ ආහාර සැලීමේදී ලිංගිකත්වයේ තදීම බලපානවා ගන්ධ සුද්ධ කියන දෙක ලිංගික හෝමෝන මාර්ගෙන් තමයි මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ අපි හිතන අපේ ලිංගිකත්වයේ කියලා. නමුත් ඒකේ හෝමෝන ක්‍රියාවලියක් එතන තියෙන රසායනික ශරීරයක්. ඒක තනි කරන ෆෙරමෝන්ස් වලින් නාසයේන සංගසුමෙන් තමයි අය ලිංගික ආකර්ෂණ ගොඩාක් ඇති වෙන්නේ. මනුෂ්‍යයෙකු විකෘත වෙලා තියෙනවා මේ පෙනුමට සහ කටහඬට. නමුත් තිරසනුගේ එහෙම එකක් නැහැ. ගන්ධ තමයි දුවන්නේ. ඊට පස්සේ රස ඒක ගොඩක් වෙලාවට පැවැත්මට බලපාන දෙයක් ආහාරය ඊට පස්සේ කය බුදුරජාණන් වහන්සේගේ ඒ ධාරාංශයේ කල්පලක්ෂයක පරිශ්‍රණික ප්‍රතිපලයක් තමයි කෙලස් වැඩියෙන්ම තියෙන තැනින් පටන් ගන්න බෑ කෙලස් පිළිබඳ අවබෝධ කරගන්න අඩුවෙන් කියන දන පටන් ගන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් විනාඩියක චක්‍ර 1500ක වේගයෙන් කරකෙන ජෙනරේටරයක් විදුලි උත්පාදක යන්ත්‍රයක ක්‍රියාවලිය බලන්න ඒ වේගයෙන් කරකෙති බලන්න බෑ. බැලුවොත් කරන්ට් එක වගේ. ඒක පුළුවන් වෙන්නේ මුදෙත් ටික හල්ලෙක ගලවලා බලතැන් ඒකට දැතිරෝදේ පේන්නේ වෙන විදිහකට. පිස්ටන් එක පේන්නේ වෙන විදිහකට. කෑම එක පේන්නේ වෙන විදිහකට. ඒක බලන්න නම් ඒක වේගය අඩු කරන්න ඕන. වේගය අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න ඒ දැතිරෝද ඒ කෑම පිස්ටන් වැඩ කරන හැටි බලන්න පුළුවන්. ඒ වගේ කෙලෙස් වැඩි මොකද උන ඇහිේ භාවනා පටන් ගන්න බෑ. නාසය පටන් ගන්න බෑ. දිවේ කානායේ පටන් ගන්න බෑ. පටන් ගන්න පුළුවන් ඉන්නේ කයි. මේ ඉසයි සතර සතිපට්ඨානේ කායි කායાનුපස්සී විහෙරති කියලා මේ මනුස්ස කයම මේ කෙලෙස් ඇති කරන් හදාගත්ත මේ කයම ඒ දෙස කයි කයානෝ බලන සුළු කියලා අමුතු බැල්මක් බුදුජානක අපට උගන්වනවා මේ කය කාමවස්තුක් විදිහට බලන්න එපා. දුඹකරයක් විදිහට බලන්න එපා. එහෙම නැත්නම් වෙන අභියෝගක වනමේ කය නිකන් ලීවර් යන්ත්‍රයක් වාගේ මේ යන්ත්‍රය දිහා බලන්න කය කියලා කියන්නේ කන්දක් කියන අදහස. සමූහයක් කියන අදහස. ඕනෑම තැනකට එකක් තියෙන එකට ඒක කය කියන වචනේ පාවිච්චි කරන්නේ මේකේ ශෛල වශයෙන් ගත්තොත් ගොඩක් තියෙනවා. ඉන්ද්‍රිය වශයෙන් ගත්තොත් ගොඩක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වශයෙන් ගත්තොත් ගොඩක් තියෙනවා. ඒ ස්කන්ධ, කන්ද, කය කියන වචන ඇවිල්ලා තියෙන සමූහාර්ථයෙන්. ඒ නිසා මේ සමූහාර්ථයෙන් පාළි ඕනම තැනක රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය කියලා කය කියන්නේ සමූහාර්ථයෙන්. ඉතින් මේ මනුෂ්‍ය කයත් ඒ කය අනුව බලන සුළු කියලා කියන්නේ ඒ කය කියන ඒකකේ අරගෙන ඒක විවිධ කොටස් වලට කඩ කඩ බලන්න විභජ්‍ය වාදයක් බුදුජානක අපට දේශනා කරලා තියෙනවා. ඒක තමයි තේරවාදයේ තියෙන මූලික තේමාව. ඒක තමයි පස්සේ විද්‍යාව මේ රිඩක්ෂන්සන් කියලා. අණු අංශු වල කඩලා අංශු පරමාණු වල පරමාණු අණු පරමාණු කොටස් වලට කඩ කඩ යන්නේ යන්නේ යන්නේ යන්නේ මේ නිව්ටෝනියන් ෆිසික්ස් දැන් අයින්ස්ටයින් ෆිසික්ස් බාරපත් වුණාට පස්සේ ඒකට ෆිසික්ස් කියන නම දාගන්න බෑ දැන්. ඒ තරම්ම මේ මූලික ඒකකයේ කියන මොකද්ද කියන එක අලුතෙන් නිර්වචනය වෙන්න පටන් ගත්තා. දීල ගිහිල්ලා ගිහිල්ලා ශක්ති සහ ද්‍රව්‍ය ඒකකය කියන වෙනස E=mc² කියන ෆෝමියුලා එකට ආවට පස්සේ තවදුරටත් භෞතික විද්‍යාවක් ඉතුරුලා නැහැ. ඒක විනාශ වෙලා ඉවරයි. සර්වචන් වහන්සේත් ඒක මුලින්ම පටන් ගත්තා. මේ කය කියන දේ ඒකේ ක්‍රියාකාරීත්වය අනුව බලලා එනතම් ධාතු කොටස් අනුව බලලා දෙචිස් කොටස් අනුව බලලා එක කොටසක් අරගෙන බලනකොට අර මුල් කය කියන සමස්තයේ ක්‍රියාකාරකම් සහ මේ එක එකක ක්‍රියාකාරකම් ගත්තාම එක එකේ ක්‍රියාකාරකම් වලේ එකතුවට වැඩියමක් තියෙනවා කය කියන නමේ කොටස. ඉන්ද්‍රයන් එක එක එක එක අරගෙන බලුවාමයි ඉන්ද්‍රයන් ඔක්කොම එකතු වෙලා ගෑණියක් හදපුවාමයි පිරිමියෙක් හදපුවාමයි ඒ පිරිමි කයේ ගෑනු කයේ අර ඉන්ද්‍රයන් වල නැති සාතෝපගතියක් පෙන්වෙනවා ඒකේ තියෙන ආලවරණ ගතියක් පෙන්වෙනවා වෙන් වෙන් කරලා ගත්තට පස්සේ බල්ලෝවත් ගන්නෑ දැක්කොත් එහෙම බය හිතෙනවා ඔය කට්ටක ඔක්කොම නැට් එක හදලා ගත්තාන් පස්සේ පිටියක ගහගෙන බල බල ඉන්න පුළුවන් ඒ වගේ මේ කයේ තියෙන මේ මායාකාරී ස්වභාවය සමස්තයේ තියෙන්නේ ඒක මොනම විදිහකින් හරි ධාතු වශයෙන් කැඩුවොත් ඒක කොටාක වශයෙන් කැඩුවොත් මොන විදිහකට කඩලා බැලුවොත් අර ප්‍රේමණීය ගතිය ආකර්ෂණ ගතිය කියන්නේ. ඒක නිසා කය කය වශයෙන් අරගෙන ඒක ඉස්සල්ලා සතියට අරමුණක් කරගෙන ඒක සතියට නිමිත්තක් කරගෙන කර්මස්ථානය කියලා කියන්නේ වැඩපොළ කියන එකයි. කර්ම කියන්නේ වැඩ, ස්ථානය කියන්නේ පොළ. අපේ කය තමයි භාවනා කර්මස්ථාන. ඒ කියන්නේ භාවනා වැඩපොළ. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ වැඩපොළේ ගත කරන්න. ඊට පස්සේ ඒ කෙනාගේ පුනිශ්‍රී සම්පත්‍ය වල හැටියට එයාගේ භව සම්පත්‍ය වල හැටියට එයාගේ විචාරකම හැටියට මේ කය කියන එක එයාටම පෙන්නලා දෙනවා මොන හරි ආකාරයකින්. සමහරුන්ට ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නවා පේන. සමහරෙකුට පිම්බි නැතිලින් පේන. සමහරෙකුට මේ ඉඳගෙන ඉන්න ප්‍රදේශයේ පොළවේ හැපිලා පටවි ධාතුව පේනවා. තව සමහරෙකුට මෙතන කම්පන චංචල වේග වගේක් පේනවා. තව සමහරෙකුට සටහනක් පේනවා. තව සමහරට ආකාරයක් පේනවා. ඒක එකම කයේ නමුත් බලන කෙනාගේ කියාතියට වෙනස් වෙනවා. ඊට පස්සේ පේන තැනින් තමයි කතාව පටන් ගන්නේ. ඉතින් අර භාවනා පිළිබඳව පූර්ණිකමනසයිත් එක්කන මේ ආනාපානව බලන් හදනවා. පිම්බීම හැකිලිම බලන් හදනවා. එතන අමෝරාවෙන් ධාතු මනස්කාරය බලන් හදනවා. දැන් අමෝරාවෙන් අසුවේ බලන් හදන හැම වෙලාවකම අර තිබුණ දුක්ඛන්දරාවට තව දුක්ඛන්දරාවක් එකතු වෙනවා. ඒ නිසා කයේ කයම බලනවා කියලා කියන්නේ කයි අර ජෙනරේටරයක් නතර කරා වගේ හිතාමතා කරන වැඩ ටික නතර කරා. ආයෙ හොල්ලන්න යන්න එපා. වචනේ හොල්ලන්න යන්නත් එපා. නමුත් එතකොට දැනගන්න මේ අකර්මකෝ සිදුවෙන වැඩ වර්ගයක් තියෙනවා. ඒ අකර්මකෝ සිදුවෙන වැඩේට විනදට වඩා සතියකින් විනදට වඩා අප්‍රමාදීව බලනකොට මේ කියුවේ මම කියා ගන්න ගැතිය නැත්නම් ස්ත්‍රියට පුරුෂයාට කරන ගැතිය පුරුෂයාට ස්ත්‍රියට කරන ගැතියට වඩා අමුතුම පැත්තක් පෙන්වන්න පටන් අර ගන්නවා කය විශ්ින් කය හොවා දක්වන හැටිය තුල ලිංගිකත්වේ නැහැ. කය විශ්ින් කය හොවා දක්වන ක්‍රමයට වෛර කරන්නත් බෑ. කය විශ්ින් කය වහා දක්වන කමෙන් තියෙන අවිද්‍යාව නිසා තමයි අපි මෙතෙක් සංසාරේ ගත කරලා තියෙන්නේ. දැන් ඒකට අවිද්‍යාව පැත්තක තියලා ඒකමයි ගැලවුම් මාර්ගය කියලා ඒකමයි අදහන්න ඕනේ කියලා ඒකටම හිත යෙදුවොත් ඒ යෙදුම් මාර්ගයට අපි සතිය අප්‍රමාදී කියලා කියනවා. එතකොට යම් වෙලාවක මේ කයට ඒ අවධානය, ඒ අප්‍රමාදය, ඒ සතිය යෙදුවා නම් එයාට දැක ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේදී ඇති ඒ චිත්තක්ෂණේ රාගෙ හිටින්නේ නැහැ ද්වේෂෙ හිටින්නේ නැහැ මොහෙ හිටින්නේ නැහැ. මෙන්න මේකේ සද්ධාව නැතිකමයි අපිට මේ ගොඩක් ප්‍රශ්න අහන්න හේතුව. යම් චිත්තක්ෂණයක කයයි කයano බලන සුළුව බලලා ඉඳගෙන ඉන්නකොට හෝ හිටගෙන ඉන්නකොට හෝ කොයි විදිහකට හරි අර ක්‍රියාකාරකම් නැතර ගන්න එක විතර නිදාගන්නේ කියවයි ඉඳගෙන ඉන්නේ කියවයි තමයි සාමාන්‍ය ආධුනිකයට වඩා ගැලපෙන්නේ. නමුත් නිදාගෙන ඉන්න ඉරියව්ව නිින්දට බර නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ක්‍රියාකාරකමක් නැතුව නැත්නම් නඩත්තු කරන්නේ නැතුව පාත්තන පුළුවන් ඉරියව්ව. ඒකේ හිතාමතා මොකුත් කරන්නේ නැතුව කායික වාචික මානසික නැතුව සිදුවෙන්නේ බලන් හිටියොත් ඒ සිදුවෙන දේ තුල කවදාකවත් රාගයක් හිතෙන්නේ නැහැ. කවදාකවත් ද්වේෂයක් හිතෙන්නේ නැහැ. කවදාකවත් මොහයක් හිතෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන පොඩි ගැටයක් එම්ත බුදුහාමුදුරන්ට දීලා දෙන්න තැනක් තියෙනවා. දී ඇති චිත්තක්ෂණේ කය විශේෂයි හිතවලාගෙන ඉන්නකොට ඒකේ රාග ద్వේෂ මෝහ නැති බව ඒ චිත්තක්ෂණින් දැනගන්න බෑ. අපේ මනසේ එහෙම හැකියාවක් නැහැ. අපේ මනසට පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් කියපු නිසා අපි කය තැම්පත් කරලා ඒ කයතම හිත යොදවනවා. බොහොම සද්ධාවෙන් යොදවනවා. ඊට පස්සේ ඒකට හික්මීම කියලා අපි නමක් දාගන්නවා සීලය කියලා මගේ හික්මීම තමයි. අපි ඉඳගෙන ඉන්න කායයට බලන එක විතරමයි මගේ එකම බුද්ධ කෘත්‍යය. නැත්තම් මගේ එකම භ්‍රමචර්යය. නැත්තම් මගේ එකම තපස. නැත්තම් මගේ එකම ප්‍රතිපදාව. ඉතින් ඒක නැතිකම යපරති. ඊට පස්සේ සතිය පිහිටමයි කියලා. සතිය පිහිටියාම යම් වෙලාවක ඒ කයෙහි හිත ඒ කය නියෝජනය කරන ආනපාන පේන වෙන්න පුළුවන්. ඉල්ලි මැටින් තේනවා වෙන පුළුවන්. නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව නිකන් මිතරේ තියෙන පිරමීඩයක් තිබ්බා වගේ උභාවක් තිබ්බා වගේ පේන්න පුළුවන්. එහෙම නැත්තම් කම්පන චංචල වේග පේන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක පොළවේ වැදිලා තියෙන තැන් පේන්න පුළුවන්. එහෙම නැත්තම් අනුසුන් සිසිල් ගති මොනවා හරි දෙයක් පේන්න. ඒක නිමිති වෙනවා. ඒ වෙලාවේදී මම කය බැලුවා කිව්වාම හිතකින් ඉන්න වෙන්නේ නැහැ. මොනවද වෙන්නේ? ඒ පෙන්නන දේ කවදාකවත් රාගෙත් නැහැ. ද්වේෂෙත් නැහැ මෝහෙත් නැහැ එනිසා ඒකේ ඒ වාගේම ඒ චිත්තක්ෂණයක දැනගන්න පුළුවන් හැකියාව ඒ චිත්තක්ෂණයක් නැහැ ඒක කියනවා නිගටි කියලා දෙන්න උපමාවකට අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ පින්නලා නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඇහැ පින්නලා තියෙන්නේ අපිට ආදාතයක් මාර්ගයෙන් තමයි. ඇහැට හැපෙන්නේ නැහැ. හොද්දටම ලෝකේ තියෙන හොඳම දියමන්ති අරගෙන ඒ දියමන්ති යොදලා කඩුවක් හැදුවොත් ඒ කඩුවේ දැල්ලට ඒ කඩුවේ දැල්ල කපන්න බෑ. වෙන ඕන දෙයක් කපන්න පුළුවන්. ඒ වගේම මේ ඇඟිලි කෙලවර ගත්තොත් මේ ඇඟිලි කෙලවර මේ ඇඟිලි කෙලවර අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි කෙලවරක් ඕන. ඒ වගේ මේ එළඹ සිටි චිත්තක්ෂණයේ කෙලස් ඇති නැති බව වටහා ගන්න ඒ චිත්තක්ෂණේ බෑ. ඒ නිසා ඒක චිත්තක්ෂණ රාශියක් එක දිගට ගියොත් කෙලස් නැති චිත්තක්ෂණ රාශියක් එක දිගට ගියොත් ඒ පද්ධතිය තුළ කෙලස් නැති බව ආවර්ජනය කළ දැනගන්න පුළුවන්. නමුත් සිහිය පිළිදෙක ඕනම චිත්තක්ෂණයක කෙලස් නෑ. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. එතන එතන ඇති වෙන නිවනක් එතන තියෙනවා. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් මේක නිවන වශයෙන් බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ නිවන කියන්නේ කහ පාට එකක්. එතනනම් ඉනිම කුඩ නැගලා ගියාම හම්බෙන එකක්. එහෙනම් ලවණ බුදුහාමගේ සාතුනේ හම්බෙන එකක් කියලා මේ අර චිත්තක්ෂණයකට මේ කයේ හිත පිටවුවාම එනනම් සංස්කාරක කයි අවිඥානික කයි එහෙම නැත්නම් කිසිවක් නොකරන ශරීර තාක්ෂිතනික කයි හිත පිටින් තමයි ලේසියෙන් වැඩි මේක දන්නේ නැති නිසා අපි ඒ හම් වෙන කිසිම චිත්තක්ෂණයක් මේ කයට හිත යොදලා වැටහිච්ච චිත්තක්ෂණය කවදාකවත් කවදාවත් වාර්තාට ඇතුල් කරන්නේ නැහැ දාගන්න බැරිව ගැන කතා කරනවා ඒ කයේ ඊයේ වෙච්ච එක ගැන වගම ඒ ගැන කතා කරනවා රූපයක් දැක්කම ඒ ගැන කතා කරනවා නොදැක්ක දෙයක් ගැන කතා කරනවා දකින්න දෙයක් කතා කරන්නේ ඒ තමයි අවිද්‍යාව හැටි නමුත් මේ අවිද්‍යාව සියසරයක් වැරද්දුවා දොස් කියන්න එපයි කියනවා. මේක එම ලේති මෙහි තේලිති ගැටයක් මෙතන වැටලා තියෙනවා. මොකද බුදුසසුනාංශයකට දීලා තියෙන උත්තරේ තමයි ඒ කයෙහිම කයෙහි හිත පවත්තන ගතිය චිත්තක්ෂණ කීපයක් යන්නරින්ද. එතකොට යාට තේරෙනවා මේ චිත්තක්ෂණ කීපය තුල ආතතියක් තිබිලා නැහැ. අසහනයක් තිබිලා නැහැ. නිසා කෙලෙස් නැති බවට බුදුහාමුදුරුවෝ උත්තරන් කියපේක තමයි මේ තියෙන්නේ කියලා. එයාට කයයි කායාන කයයි කායානු බලන වෙලාව හිටියොත් ඒ චිත්තක්ෂණයේ ඒ කයේ හිත පිටු චිත්තක්ෂණයේ කෙලෙස් නැතිව තේරුම් ගන්න පුළුවන් එහෙම යම් වෙලාවක හිත වර්තමානට එළඹුණා නම් ඒ වෙලාවේ වේදනාවක්වත් හිතවිල්ලක්වත් සබ්දයක්වත් කොහොමඩක්වත් පදියම් වෙන්න බෑ. පළවෙනියෙන් වෙන්න බෑ. පළවෙනියෙන් වුණොත් කයෙහි හිත පිටලා නැහැ. ඒක නිසා අපේ හැම ප්‍රයත්නයක්ම හැම ක්‍රමසාවිදයකින් බලන්න ඕනේ අනන්ත ප්‍රමාණ හිතේ එනවා තමයි. අනන්ත ප්‍රමාණ වේදනාවෙන් අපේ හිත බැහැර යනවා තමයි. අනන්ත ප්‍රමාණ සද්දෝලින් අපි ඇදලා යනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ ඔක්කොම තියෙද්දී චිත්තක්ෂණ කීයක් නැත්නම් ක්ෂණ සම්පත්තිය කොච්චර ක්ෂණ කාණකට මට මේක පාත් ගන්න පුළුවන්ද? තිබ්බ මමනින් එක වැටෙන්නේ ඒක වෙනම කතාවක්. ඒක සම්පජඤ්ඤය. සතිය තිබුණාට සතියට සතිය වැටෙන්නේ සතියේ ඉන්න බව දැනගන්න සම්පජාන්නේ ඕන නිසා සතිය දිකට පැවැත්වීම හරහා සම්පජාන්නේ ඉදුණාට පස්සේ තේරෙනවා මේ නිවන කියන එක මිනිස්සෙක් එක් උපදිනත් එක්කම උපදින එකක්. හැබැයි මිනිස්සයා දන්නේ නැති නිසා නිවන කියලා මොකද්ද හොයන නිසා එහෙම නැත්නම් මේ පූර්ව නිගමන නිසා ඒ ඒ චිත්තක්ෂණිය හම්බ වෙන මේ කයෙහි හිත පවතිනකොට තියෙන පිළිච්ච ගතිය කයේ හිත පවත්නකොට තියෙන විවේකය කයේ හිත පවත්නකොට තියෙන ඒ විශ්‍රාම ගතිය කිසිම කෙනෙකුට මේ ගත යුක්තක් විදිහට වැටෙන්නේ ඒක බොහෝ පුංචි කලකට ඒකට අපි අවිද්‍යාව කියලා කියනවා ඊට වැඩි හැපදෙන දේවල් තියෙන තෘෂ්ණාව නිසා මේ නිරාමිෂෝ ලැබෙන එහෙම නැත්නම් මනුෂ්‍යකමත් එක්කම හම්බෙලා කියන මේදී නොසලකා හරපු සාපේ තමයි සංසාරේ කියලා කියන්නේ ඒක මොතල පාන්න හැම වෙලාවෙම අපි අලුතෙන් කර්ම රැස් කරගන්න නැත්නම් අලුතෙන් කර්ම එන රැස් අලුතෙන් එන රාග දේශ මොහ සමාදන් වෙනවා. ඒ සමාදන් වීමට කියනවා අකුසල සමාපatti කියලා. අපි දිගටම ඉන්නේ සතිය නැති හැම වෙලාවකම අකුසලයක් සමාදන් වෙලා. ඒකකින් ගොඩ ගන්න බෑ කුසල සමාපatti දන්නේ නැත්නම්. කුසල සමාපatti කියන්නේ වර්තමානයේ හිත පිහිට වීමමම නෙවෙයි. වර්තමාන හිත පිහිටීම මගේම ප්‍රයත්නයක්. ඒක පිහිටවපු ගමම මට වැටහෙන්නේ සතියට සතිය වැටෙන්නේ සම්පජඤ්ඤයට වැටෙන්නේ. ඒක සතිය පරිදි දිගට පාත්තන්. බුදුහාමුදුරුවෝ කිව්වට පාත්තන් හික්මෙන් ඔය හොල්ලන්නතෝ කය පොඩ්ඩක් ධානයෙන් කියලා බලනකොට ඔන්න වැටෙන්න පටන් ගන්නවා. ඒක මහා ලොකු වෙළඳ භාණ්ඩයක් බවට කොමොඩිටි එකක් බවට පත් කරන්න බෑ. හැබැයි හැම වෙලාවෙම තියෙනවා සතුටක් කියලා. අනේ ඒ සති මාත්‍රාව එතන මේ සති චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ තදංග නිබ්බුතිය මගේ ජීවිතේ නැත්නම් මගේ සංසාරේ හැම්බෙච්ච ලොක්කම ගැලවුම් මාර්ගය කියලා ඒක දියුණු පවණු කරන්න උත්සාහ කරන එකනට ওই රාග ద్వේෂ මොහ නැති හිතක් කියන එක ඒ තමම්ම ඈත තියෙන දෙයක් නෙමෙයි නැත්තම් ඉතින් අම්මෝ මේ මේ රාග ద్వේෂ මොහ නැති හිතට මොනවා එළඹුණත් කය දැලෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කිව්වට අපිට කොහෙද එහෙම එකක්. අපි හිත දිතරම රාග වේලමෝ සහිතයි ඒ නිසා අපට මේ කයට කිසිම දෙයකින් රාගේ නෝපදවා මනාපමනාප නෝපදවා ඉන්න බෑ කියලා අපි පොඩි පටන් ගන්න ඉස්සෙල්ලා බංකොලොත් භාවයේ ප්‍රකාශ කරනවා. ඒ මොකද මේ තාවකාලික වශයෙන් හෝ මේ කෙලෙස් නැති සත්‍යයක් අපි දැනුවත් බුද්ධි ඉඳලා තියෙනවා. අනික සලකපු නැති කී සාපේ අපි ළඟ තියෙන අවිද්‍යාවයි තියෙන තෘෂ්ණාවයි තියෙන කියලා දැනගත්තොත් අපිට තියෙන්නේ එන චිත්තක්ෂණ අවිද්‍යාවක් කරන්න යන්න එපා. අන්නාවක් කරන්න යන්න එපා. මේ චිත්තක්ෂණයට මේ නැගලා එන ඒ සුකුමාර தത്വයට අනුග්‍රහ කරන්න. එතකොට යම් වෙලාවක යම් කෙනෙක් මේ ඉඳගෙන ඉන්න ටිකේ ඉඳගෙන ඉන්න සැප දැනෙනවා කියන එක තමයි නිවන කියන එක දන්නවනම් එතන ඒක අනුමෝදන් වීම තමයි නිවන කියලා දන්නවනම් ඒක වඩා වර්ධනය කිරීමේ ක්‍රමසාවිදි හොයනවා. ඒක පිළිගන්නේ නැත්නම් එයා හිතනවා මේ ඉඳගෙන හිටියට හම්බ වෙන්නේ වෙන මොකද්ද එකක් තියෙනවා. ඒකට මම මුළු ජීවිතේම කටපාඩම් කරන්න ඕනේ. ඒකට මම ආරණ්‍ය කියලා පැවිදි වෙන්න ඕනේ. මට මේ මුළු විනය ඔක්කොම සම්පූර්ණ කරන්න ඕනේ. මට දස පාරමිතා පිරෙන්න ඕනේ. මට මෛත්‍රී බුදුහමකන් ඉන්න ඕනේ කියලා අපිට ඔය දීලා තියෙනවානේ. උත්කන්න බැරි කෙනෙකුටි ටික ඕවාම සමාදන් වුණොත් මේකක්වත් කරන්නේ නැහැ. ඒ කිසිම කෙනෙකුට Taman ගැන විශ්වාසය පාල වෙන්නේ නැහැ. එයා හිතන්නේ බෑ මට බැරිකම් වැඩි. නැති බැරිකම් වැඩි, ඇති හැරිකම් අඩුයි කියලා. නමුත් යම් වෙලාවක අල්ලගත්තොත් මේ කයෙහිම හිත පවත්තන එකෙන් තමයි මේක කඩන්න පුළුවන් බව තේරෙන්නේ. අර නිවන්න දකින්න පුළුවන් බව තේරෙන කියලා වැටහුනොත් ඒක නම් තමන්ගේ කය දිහා බලන්නේ සම්පූර්ණ අමුතුකාරයකට. ඒක මේ මේ රූපලාවන්‍යයට යන්න වෙන කෙනෙක් වශීකරන්න නැත්නම් මයයි විසින් තව කෙනෙක් වශී කරගන්න ඒකෙන් ජය පරාජය ගන්න කියන කෙලෙස්පත් බලන්නේ ඒ කෙලෙස් පිටුලකින් මේක බලන්න මෙහෙම ගියේ කයෙහි නැත්නම් චිත්තක්ෂණ වාපයෙන් කෙලෙස් නැති නැත්නම් තදංග වශයෙන් කෙලෙස් නැති මේක අද්දකපු කෙනාට උත්සාහ කරන්න පුළුවන් තප්පරයක් මේක අක්කර දෙකක් චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ දෙකක් විනාඩියක් විනාඩි දෙකක් කයෙහිම පිළිට කුහිත කියලා ඒ එළඹිච්ච චිත්තක්ෂණයේ දිකට වැඩිම තමයි අපි තපන කියලා කියන්නේ. තමයි භාවනා කියන්නේ ඇත්තටම සමාධි භාවනා කියන්නේ. පළවෙනි වතාවට කය හොල්ලන්නේ නැතුව හිත වචනේ හොල්ලන්නේ නැතුව වාඩි වෙලා මේ චිත්තක්ෂණයේ නිවන් රස තියෙනවා කියලා දැකීම අපිට ගන්න පුළුවන් සීල සමාධි සීල ශික්ෂාවට. කාය විවේකයේ කියලා. අන්නේ කාය විවේකයේ හැබෙන දේ තේරුම් අරගෙන දැන් චිත්ත විවේකයට උත්සාහ කරනවා කියලා කියන්නේ අර අඳුනාගත්ත චිත්තක්ෂණය ටිකින් ටිකට පවත්වන. පවත්වනකොට ත්‍යාට යම් වෙලාවක මේ නීවරණ පිටු දැකීමෙන් ලැබෙන ධ්‍යාන தත්ත්වය හෝ සමාධි தත්ත්වය හෝ ඒකාග්‍රතාවය වැටෙන්න පටන් ගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා ඉස්සල්ලා අන්ධකාරයේ අකුණු විදුලියක් කොටනකොට දැක්කා වගේ තියෙන රූප සටහන දැන් ඉර නගින්න ඉස්සලා අරුණ නගිනකොට ඒක දිගට පවතින ගතියක් වෙනවා. අර වහා ඇති වෙච්ච දැකීම දිගට පවතින ගතියක් වෙනවා. ඒකදී බුදුජානනාංශයේ විශේෂම ඔය පොට්ටපාද සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඒ චිත්තක්ෂණයක් දැකපු එක දිගට පවත්වන්න දෙන්නේ නැත්තේ ජීවන ධර්ම පහ නිසා. යම් වෙලාවක ධන්න දහංගටයක් දාලා කයෙම හිත පවත්තලා මේ නිවන පිටදැකයි කියලා කියන්නේ යම් කෙනෙක් ගත්ත ණයකින් නිදහස් වීමක් වගේ කියන. අපි මේ කාමයට ඒ තරම් ණය වෙලා ඉන්නේ. අපි මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගඳ බලන්නයි, රස බලන්නයි, පහස ලබන්නයි. ඒ නිසා මේ ඒව කැප කරලා මේ කය හොල්ලන්නේ නැතුව තව චිත්තක්ෂණයක් ඉන්න අමාරුයි. මොකද අපිට කවදාකවත් එහෙම හුරුවක් නැහැ. උපදේශ පන්තියක් නැහැ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයයි බාහිරින් එන මොන බාධාව තිබුණා මේ ඉරියව්ව දිගට පවත්නවා සතිය දිගට පවත්නවා නම් යාට තේරෙනවා ඒථා විශාල සංසාර ගමන කපි ණය වෙච්ච කාමච්ඡන්ද ණය මේ ගන්න ප්‍රයත්නයකින් සතිය එතකොට සුපර එතකොට මේ සතියට සති මාත්‍රාව කියන්නේ පිහිටි සතිය කියලා කියන්නේ එක දිගට පිහිටි සතියෙන් අත්මයි ගන්නවා ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ නිවර්ණ කොච්චර තිබුණා ඒ නිවර්ණ හරියට සතිය පිහිටවන්න ගන්න කියන මේ කය පාවිච්චි කරන ගන්න කෙනා කයේ රාග ද්වේෂ මොහ නැතුව චිත්තක්ෂණ වශයෙන් ඉඳ ගන්න කෙනා ඒක දිගට පැවැත්වීමේ ප්‍රයත්නය කරනකොට මෙචුවක් කල් අපි කාමයේ දක්වපු යති භාවය නතු භාවය කඹුරණ ගතිය ටික වේලාවක් තල්ලු කළ කියන්නේ ඒක ණයක් තිබුණ මිනිස්සෙක් ණය ගෙවාදමීමක් වගේ කියලා තරවචන්සේ සඳහන් කරනවා. දෙහිම නැත්තම් අපි මුළු සංසාරම කරන්නේ මේ කල්බදු ක්‍රමයේ ගත්තේ වට බදු කෙරුවම ඉන්න එක තමයි. ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකක් ගන්නවා විතර. ආයෙත් බඩු. දිගට දිගට කඹර කඹර ඉන්නවා. කවදාකවත් ගත් එක පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. පාවිච්චි කරත් අනුන්ගේ බඩුවක් විදිහට පාවිච්චි කරන්නේ. මේ කයේ විදිහට පාවිච්චි කරන්න බෑ. යම් වෙලාවක නීවරණ තොරතර තත්ත්වයක්. නයිනිය අනන සුඛේ ලම්බුණා වගේ ඒ යාකාර තේරෙනකොට තේරෙනවා මේ ආශාව වැඩි තරමට කයට හෝ එහෙම ඇහකන් දිවනාසය පිනදීමේ තියෙන ආශාව වැඩි ධර්මත ඒකට විරුද්ධ පක්ෂත් එක්ක ගැටිලක්ත ද්වේෂය පහළ වෙනවා. තදදී සතුරු වෙන්න අපි කැමති වෙන්නේ. හැම වෙලාවෙම තමන්ගේ පමණට වැඩිය බලාපොරොත්තු තියාගෙන ඒ බලාපොරොත්තු සුමින හැම වෙලාවෙම මේ ව්‍යාපාදේ කියලා ඒකට බුදුහාම කියන්නේ දෙඩක් කියලා. ව්‍යාපාදයයි ව්‍යාබාධයයි දෙකම එකයි. හැම ලෙඩක්ම හටගන්නේ ද්වේෂය නිසා. සිංහල දෙකමේ තියෙනවා කායික රෝග වල ප්‍රධාන හේතුව අස්ථාන කෝපේ. සාස්ථාන කෝප නමයක් දීලා තියෙනවා. ඒ කිය අස්ථාන කෝපේ කියන එකක් තියෙනවා නිකන් හුතු නුරුස්නාගත්. කොහෙන් එනවද දන්නේ මොකද මේ අසන්තුෂ්ට භාවය නිසා. මට මේ දේ ලැබිලා නැහැ. ඉතින් ඒ කාන්තියට පැහැවල පැහැවල පැහැවල මේ කායික රෝග බාටපත් වෙන නිසා ආදී ආපාද, ව්‍යාපාද, ව්‍යාපාද කියන්නේ දැඩි තරහා ඒකෙන් ඇති වෙන ඵලය තමයි ව්‍යාබාධ කියලා කියනවා. ඒක බටහිර ලෝකෙ කියලා කියනවා සෑම මානසික අසහනයකටම රෝග හේතුව කය මානසික රෝගෙටම හේතුව ද්වේෂය. ඉතින් අපි මේ රාගය වැඩි වෙන තරමට ඒක හේවණල්ල වශයෙන් ද්වේෂත් එක තමයි ගත කරන්නේ. කොටිම කියනවා නම් අපි සෑම විශයක් කරගන්නේ සෑම ශිල්පයක් කරන්නේ සෑම දෙයක්ම කරන්නේ වර්තමාන සතුට නැති නිසා. වර්තමාන සතුට නම් පිටලා තියෙනකට වහන්න ඕනේ නැහැ. ඒ සොයා යෑම සිද්ධ වෙන්නේ අතෘප්ති කරගතිය නිසා සොයා ගන්න දේ සොයා ගන්න යෑමත් දෙකම ද්වේෂ පදනමේ තියෙනවා. කවදා හරි Tamanne තේින්නත් ඒ හොයා යෑමක් ඕනෙත් නෑ නැති දෙයකට රණ්ඩු කරන්න ඕනෙත් නෑ මේ වර්තමානයේම දැන් ඉන්නේ සුඛයක සෝයක කියලා ඒක බුදුචානන්සේ කියනවා රෝගයක් සෝවීමක් වගේ. මේ දී ඇති වර්තමාන මොහොතේ හිත ද්වේෂ කරන්නේ නැතුව යමක් ලැබුණාද ඒක සතුට වෙනවා. ඒ සතුට හොයනවා මේ ව්‍යාපාරය තමයි Tamanට කරගන්න පුළුවන් ලොකුම මෛත්‍රිය. උගදෙනෙක් ඒක පැත්තකට දාලා මේ নানা ප්‍රකාර ක්‍රමවලට යනවා මෛත්‍රිය කියන හරක දේවල් නෙවෙයි. මම මේ බෙන්නන්නේ විපස්සනාවේ මෛත්‍රිය සිද්ධ වෙන හැටි. මම මේ ඉඳගෙන ඉන්න ඉඳී ඉඳගත්ත ඉඳගෙන ඉන්නකොට ලැබෙන සැපෙන් එහාට වෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. ඒතිෙදි ඈතින් අත දාලා අල්ලන්න ගියොත් වෙන්නේ මේකත් නැති වෙනවා. ඒ සමේ ලැබිච්ච සම්පත්තියට එළඹ වාසය කරන්න නම් ව්‍යාපාරේ පිළිගන්න. එතකොට මේ මොහොත සුවසේවාවක් දන්නවා. මේ මොහොත healing and therapeutic වෙනවා. ඒක තමයි බටහිර ලෝකේ බුද්ධ ධර්ම කියලා විපාකය. යම් වෙලාවක වර්තමානයේදී ඇවිල්ලා නතර වුණා නම් ඒ නතර වෙච්ච චිත්තක්ෂණිය අඩු ගානේ කයට මනසට දුක් දෙන්නේ නැහැ, අසහනේ නැහැ, පීඩ ආතතිය නැහැ, පීඩනේ නැහැ. ඒක තමයි අද නිවන කියලා විකුණන මට්ටමට ගිහිල්ලා තියෙනවා. මොකද ඒක ඒ තරමට ඒක දින සමාජයේ මනුස්සයාගේ හිත අසහනේ පෙරෙනවා. ඒ අසහනේ පෙරෙන්නේ ද්වේෂය නිසා. යහපාදේ නිසා. කය කෙරෙහි හිත යොදලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන සැපට එහායි මොනම සැපක්වත් නැහැ. ඒක ඔක්කොම මනෝ විකාර වෙන්න පුළුවන් මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියන උතර ලෙඩක් තිබුණ එකනට ලෙඩේ වුණා වගේ ආව්‍යාපාදයේ තිබුණ එකනට අව්‍යාපාද සංකල්පන ඉන්න පටන් ගන්න. ඒක තමයි කය කෙරෙහි පුදුම මෙලෙක්කතියක් මිත්‍රගතියක් තමන් තමන්ගේම හොඳම යාළුවා බවට පත් වෙන ගතියක් තමන් තමන්ගේ කල්යාණ මිත්‍යා බවට පත් වෙන ගතියක් තමන් නියම මිනිහෙක් බව තේරුම් ගත්ත ගතියක් අඩුපාඩු සහිත මිනිහෙක් නෙමෙයි පිරිච්ච මිනිහෙක් කියවට මම මේ අදහස් කරන්නේ මනුෂකම්. කද්දාකත් නැත්නම් අපි මනුෂකම් පිළිබඳව කිසිම හැඟීමකුත් නැහැ. අපිට පේන්නේ අපි අඩුපාඩු සහිත හීනමානකම් පිරිච්ච ගතිය. ඒ නිසා ඒ විදිහට රෝගයෙන් අයින් වෙච්ච වෙලාවක් આવුත් ලෙඩක ඉඳලා ඉඳලා ඉඳලා මිනිස්සයා චිත්තක්ෂණයකට ලෙඩෙන් අයින් වෙනවා. ඊට පස්සේ තීන මිද්ද එනවා මේ වෙලාවට. ඊත් අපි සාකච්ඡා කරා. ධක්මං කරනකොටත් තීන මිද්ද එනවා. ඉඳගෙන ඉන්නකොටත් තීන මිද්ද. තීන මිද්ද එනවයි කියන්නේ රාග ද්වේෂ නැහැ කියලා. භාගයේ තියෙනවා නම් හෙල් හෙල්ම පින්නේ අපි ජීවත් වෙන්නේ. කදාකත් නිදන්නේ. ද රාගේ තියෙනවා කදාකත් නිදන්නේ. මොකද ද්වේෂයෙන් ඉන්නද නිදන්නේ නැහැ. ඒ දෙක නැති වෙච්ච ගමන් නිදිමත එනවා. ඒ නිසා නිදිමත හොත් ලකුණක්. මේ ප්‍රධාන කෙලෙස් ටික නැතිලා කියන්නේ. නමුත් අපි ඒ නිදිමත ඒ විදිහට අනුව ගන්න නැතුව නිදිමතට වෛර කරන්න හදනකොට ආයි ද්වේෂය. ඒකට නිදිමත නෙමෙයි අපි ජය ගන්නෙ. අපි හොතු ගෑනේ ගිල කැයි ගෑනේ ගත්ත වෙනවා. ඒක ජරාවක් දින තව ජරාවක් ගන්නවා. මේ නිදිමත එන්නේ මේක යටපත් වෙන නිසා මේ වෙලාවට සාමාන්‍ය සතියෙමදී අපිට ඊට වඩා සතියක් අවශ්‍ය වෙනවා කියලා බුදුජානක නිදිමත පෙන්වන්නේ ඉරකිතරක වැටිලක් වගේ. අවිටිකේ ගැලවෙන්න වෙනවා. ඒ ගැලවීම කරගත්ත දවසට තේරෙන පටන් ගන්නවා රාගෙත් නෑ එච්චරට අදි, ද්වේෂෙත් නෑ එච්චරමට අදි. හැබැයි තමන්ට යම් ප්‍රමාණයකට ඉරකින් ගැලවෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. මම දන්නවා මගේ හිතේ රාග ද්වේෂමෝ නෑ. ඒ බවට අවදි වෙන්න පුළුවන්. එන්නේ මේ නිදිමත හරහා යෑමෙන් ඒ සඳහා Tamand මේ කය පිළිබඳව තියෙන උනන්දුව කය පිළිබඳ තියෙන අප්‍රමාදයම තමයි පිට ඒ ඒක තුන්වෙනි නීවරණය දුරුවන් කිරීම කියලා කියනවා. තීන මිද. ඊට උද්දච්ච කුච්ච කියලා අපේ හිත මේ වර්තමානයේ අරමුණක තියාගෙන ඉන්නකොට ඒ අරමුණේ තියාගෙන දෙන්නේ නැතුව අතීතයට දුවනවා. අතීතයට හැම කෙනාටම පශ්චාත්තාපය තමයි අවසාන ඵලය වෙන්නේ. ඒක නැත්නම් අනාගත සැලසුම් හදනවා. එතකොට උද්දච්චයක් වෙනවා. ඒක කලබල පටන් ගන්නවා. විකම්පිත භාව විකම්පිත භාවයකට එනවා. තරුණ පිරිස ගොඩක් කියලා ජීවත් වෙන්නේ උද්දච්චයක තමයි. ඉස්සරහල් කරන්නේ සැලසුම් වල ජීවත් වෙනවා. ඇහැට පිළ හොට බිම වුණාට පස්සේ කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙන එක තමයි වෙන මොකක්ක කරන්නේ. ඒ වගේම කියනවා බටහිර ලෝකයේ උද්දච්චය වැඩි. ආශ්‍යාකර ලෝකයේ මේ පශ්චාත්තාප වැඩි. ඒ වගේ මේකේ තියෙන පොඩි එක එක ආරයන් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන වර්තමාන හිත තියෙන කෙනාට විතරයි තේරෙන්නේ. අපි මේ දෙකල්ලක ඉඳලා නැහැ. ආ මේක කොච්චර අතීතට අනාගතයට දුවනවද? ඒ දුවන හැම වෙලාවෙම පිළීමක් ඇති වෙනවා. පශ්චාත්තාපයෙන් හෝ එන්නත් අනාගත පරිසංකණේ පිටස්නේ ඒක දාශකමක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අභාවිත මනසක් ඇති කෙනා මේ දාසකමට කඹුරු කඹුරු තමයි ඉන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. තමයි දැනගත්තොත් අභාවිත මනසේ ඉන්නේ අතීතය අනාගතේ. භාවිත මනස අලුත් ක්‍රම වෙනවා. අලුත් විදි හොයනවා පුළුවන් තරම් වර්තමානින්ද. එතකොට යාට පේනවා තමන්ගේ ස්වාමිත්වය. දාසත්වේ නැති වෙනවා. ස්වාමිත්වය ඇති වෙනවා. ඒකට තේරෙනවා ජීවිතේ බුද්ධ විදින්න නම් එළඹ වාසය කරන්න වෙනවා. ඒ දේ කරන්නේ නැතුව අපි මේ අනාගත හීනමාමින් හිටියට පශ්චාත්තාප වෙමින් හිටියට මේ ලෝකේ සාහිත්‍යයට ඇත වෙලා හිටියට ලැබිච්ච ජීවිතේ ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ අතීතයේ පශ්චාත්තාපේ අනාගතයේ තියෙන තිගැස්ම සාමාන්‍ය මනෝභාවනාව දෙකට බොහොම සමානයි. අතීතයේ පිළිබඳව තියෙන පශ්චාත්තාපේ අමනාපේමයි. අනාගතයේ පිළිබඳව තියෙන මනාපේමයි. ඒ නිසා අපි හෙට දෙඤ්ඤම් හෙට කරඤ්ඤම් කිච්ච තමයි ඉන්නේ. ඔය හෙට වෙනකොටත් මේ මොහොතම තමයි. කොහෙත් යන්නේ මේ මොහොතම තමයි. දැන් බැන්නම් කවදාකවත් බෑ. ඒ නිසා ඒ තෙලුගු ධර්මයේ කතා කරලා තිනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ උඹ නෙවෙයි නම් කවුද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ කියලා කරනවා දැන් මම මෙතන. එහෙම නෑනේ. සදා සුත්ති තමයි කවදාකවත් කරන්නේ. ඒක තේරුම් අරගන්නකොට වර්තමානයේ හිත ගැනීමේ කලාව මේ කයමනේ ආපාවිච්චි කරන ආයතන මොනවද හිත අතීතයට ගමන අනාගතයට ගමන මම ඉඳගෙන ඉන්න බවට ඉස්සන. සම්මතාවේ හිත ආව නැවතගෙන ලක්ෂේ භූමියේ සම්පත් කරනවා. ඒකට ගන්න මේ කයමයි. ඒස අවසාන වශයෙන් අපේ තියෙන මේ විචිකිච්ඡාව කියන සැකය ඒක හරිම භයානක මේ දෙයක්. විචිකිච්ඡාවට පදනම කාශිනේ. ඒක කාන්තාරික තනින්නා වගේ පේනවා කාන්තාරික තනිනොට මේ මිනිසයා වියාලෙන්ට පිසාචයන්ට පෙරේතයන්ට හරියට ගොදුරු වෙනවා ඒ ගල් සාක්කුවේ නායකයා හරියට දන්නේ නැත්තම් එයා දන්නේ නැත්නම් ආසවල් තන ක්ෂේමභූමියේ තියෙන්නේ කියලා කාන්තාරික ගත කරන වියාල මේ වාල්වා කාන්තාරුණත් උදක කාන්තාරුණත් කැලේ වුණත් පුදුමාකාර බයක ඉන්නේ ඉතින් මේකට එක සාන්තියයි තියෙන්නේ ඒ මේ සැකේ කියන එකට තමන්ගේ කය උරගලක් කරගන්න ඕනේ. සැකයක් ආපු වෙලාවක ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථාන කියන ආනාපානෙට හෝ පිම්බි වැක්ලීමට හෝ ඇවිදිනකොට වම දකුණට හෝ හිත ගත්ත ගමන් ඒක තුල කවදාකවත් සැකයක් පිටන්නේ. පිටන්න බෑ. මොකද අපි අරන් තියෙන අරමුණ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. ඒක මේ අතින් අල්ල ගන්න පුළුවන්. මේක එනකම් ඒ තමන්ගේ කය කය වශයෙන් පාවිච්චි කරලා රාග ද්වේෂ මොහ දුර වෙලා ඒ කියන්නේ තදංග වශයෙන් දුර වෙන නෙවෙයි වික්ඛම්බර වශයෙන් දුර වෙනකම් සැකේ එනවනම් බුදුන්ව දාන්න කියනවා. ඒ බුදුන් ඇදහිල්ල නැති අයට ඉතින් හරියට මේ භාවනා කළ ප්‍රතිඵල ලැබුණා ඒ විදිහ හරි උරුම වාස්කමක් නැහැ ඒක පිළිබඳව අයිතිවාසිකමක් නැහැ හරි වෙහෙසටපත් වෙන්න පටන් ගන්නවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යා නිතරම කාන්තාරයක ගත කරන කෙනෙක් වගේ යම් දවසක මේ සැකය දිවි මං ඉස්සරහට ගන්න ඕනේ සද්ධාවයි ඇදහිල්ලයි කුසල ඡන්දයයි ඒ සඳහා මේ කය ගත්ත ගමන් තමන්ගේ කයමයි කිව්වා බුදුහාමුදුරුවෝ පැත්තට කියන්නේ ඒක හිතාගන්න බෑ තමන්ගේ කය තුල ඇදහිල්ලේ කටයුතු කරනකොට Taman අදහන්නේ ධාතු චේති නෙවෙයි ධම්ම චේති. අපි බුදුමදිනයි කියලා කරන්නේ ධාතු චේති. උද්දේශක පාරිභෝග ආදි වශයෙන් ධාතු. දැන් අපි ගන්නේ සතුටාණේ ආදි ධම්ම චේති. එදාට ඒ මිනිස්යාම ඒ විදිහට Tamanගේ කයෙහි නීවරණ දුරුවන් කරලා වික්කම්බන වශයෙන් කෙලෙස් දුරුවන් කරන්න කියන මනස ඇවිදින චෛත්‍යයක් වගේ. පූජාවට සුදුසුයි. ඒක දන්නේ නැති කෙනා තමයි මේ වෙන දේවල් වලට වඳින්නේ. එතකන් ඒකට වඳින්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කවදා හෝ තමන්න තේරෙන්න පටන් ගත්තා නම් ඒ මොන හැකේ නැති කරන්නේ ශ්‍රද්ධාව වැඩි කරන්න උරගලට ගන්න තියෙන තමන්ගේ කය කියලා. එහෙම ඉන්න වෙලාවක බුදුජානනාථේ සඳහන් කරනවා මේ කියන රෝග තත්ත්වෙකුත් මේ කියන ණය තත්ත්වයක් බන්ධනාගාර තත්ත්වයක් දාත භාවයක් මේ කාන්තාර භාවයක් නැති වෙලා අනන සුඛේ ණය නැතිකම හිරේ නිදහස් වුණා වගේ ගතිය. ඒ වගේම ධාත භාවයෙන් මිදුණා වගේ කියන ගතිය. කාන්තාරයෙන් ක්‍රේම භූමියට ගියා කියන ගතිය එනකොට කයම ප්‍රමෝදයටපත් වෙන්න පටන් මේ කයම තරුණ ප්‍රීතියකටපත් වෙනවා. ඒ තරුණ ප්‍රීතිය අඳුනාගත්ත ගමන් බලවත් ප්‍රීතියක් වඩපත් වෙනවා. ඊට පස්සේ ඒක සුඛයක් වාටපත් වෙනවා. මේකම සති සම්පජන්‍ය වාටපත් වෙනවා. අන්න ඒ විදිහට මේ කයෙහි නීවරණ ටික නැති වෙලාවේ දැන් නීවරණ නැතුණා කියලා කියන්නේ අර පදංග වශයෙන් දුරු වීම නෙවෙයි. රාග ద్వේෂ මෝහ විස්කම්බන වශයෙන් දුරු වෙලා අන්නේ දුරු වෙච්ච වෙලාවේ තමන්ට මේ කයෙහි මේ විවේකයෙන් හටගත්තා වූ ඒ ප්‍රීති සුඛය නොගෑවිච්ච තනක් නැති විදිහට මුළු කය පුරාවට තේරෙන්න පටන් අර ගන්නවා රාග ద్వේෂ මොහ නැති නිසා මේ කය මොනම අම්මගේ දීපු කිරියොරටක් වැඩිය ලෝකේ ලස්සනම දර්ශනයටත් වැඩිය හොඳම සංගීතරාවටත් වැඩිය මේ ප්‍රමෝද වෙන ගතිය. අනේ ප්‍රමෝද වෙන ගතිය ආවට පස්සේ ඒකම ශාක්‍යයක් කරගන්න පුළුවන් තමන්ට මේ කයේ නීවරණතේ තියෙන තරම් වදයක් ඒකරන් දඬුවම් මුළු ලෝකෙ ඇත්තෙත් නැහැ. తాවකාලිකව ඒක අයින් කරලා මේ කයට නිවන්න තොරපත් එක ප්‍රීති ප්‍රමෝද ඇති කරලා දෙන තාම කයට කරන අනුකම්පාවකුත් නැහැ. අන්නේ ඒ தත්ත්වයට එනකොට ජීවන ධර්ම පහ වෙනුවට විතක්ක ਵਿਚාර පිච්ච සුඛ එකග්ගතා ධර්ම තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට ඒ වෙලාවේ එන ගහමින් තිබුණත් ඒක සත්‍යතා බාධාවක් ඉන්නේ. ඒ වෙලාවේ කයි වේදනාවක් තිබුණත් ඒක බාධා කරන්නේ නැහැ. කවදාකවත් හිතවිලි එන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ හිතවිලි නැතර වෙලා කියන එක නෙවෙයි. බාහිර ශබ්ද නැතරලා කියන එක නෙවෙයි. කයි වේදනාවක් නැතරලා කියන එක නෙවෙයි. මනසේ తాවකාලිකව හෝ මේ රාග ද්වේෂ මොහ නැත්තත් ආවොත් ඒව ඇවිල්ලා වැදුනට ඒකෙන් නපුරක් කරන්න බෑ. ඒ නිසා බාහිර දේවල් නතර කරන වෙනුවට ඇතුළත මේ පුළුවන් තදංග වශයෙන් කෙලෙස් දුරුවන් කිරීම හෝ ඉස්කම්බන වශයෙන් කෙලෙස් දුරුවන් කරගත්ත කෙනාට තේරෙනවා. එකට එකට එකට එකට ඉස්සරහින් සීල ශික්ෂාව, ඊගාට සමාධි ශික්ෂාව, ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව එන්නේ. මේ වගේ ප්‍රයත්නයෙන් නිවර්ණ නැති කරලා ගත්ත මේ කෙලෙස් වලට ආතුර නොවන ගතිය හොඳට හිත පුරුදු කරන්න ගියාට පස්සේ තමයි තේරෙනවා ඒක ඇතුළත පුහුණුවකින් ගන්න ඕන එකක්. ඒකට දැන් කාලේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ හිතේ තියෙන සියලු රුචි අරුචිකම් විනාශ කරන්න පුළුවන්. අපේ හිතේ තියෙන සියලු සංසාර ගති වෙනස් කරන්න පුළුවන්. මේක රීවයර් කරනවා කියලා කියන්නේ. මේක හાર્ඩ්වයර් සර්කිට් එකක් කියලා අපි හිතන්නේ හිතේ මොලේ කියන එක මැට්ට මැට්ටමයි, රාගජර්ක රාගජර්කමයි, දේශයට දේශදර්ශමයි පිරිමියා පිරිමියාමයි ගෑණියා ගෑණිමයි කියලා. නම් මේක විවය කරගත්තට පස්සේ නැත්තම් හදාගත්තට පස්සේ ඕනම දෙයකට හදන්න පුළුවන් ගැතිය මේ ඔය නියුරෝප්ලාස්ටිසිටි කියන එක ප්‍රකාශයට බක්ලවුදු විශ්වාසයක් නැහැ. ඊට ඉස්සෙල්ලා මනුස්සය හිතන්නේ අවුරුදු 6 වෙනකන් විතරයි මොලේ වැඩෙන්නේ. හැඩ වෙනස් වෙන්නේ ඊට පස්සේ දාගත්ත පාරේ දුවනවා කියලා. දැන් නෑ train your mind and brain, change your brain කියලා තමන්ගේ මනස අර විදියට නීවරණ කැපෙන தත්ත්වෙට නැත්නම් తాවකාලිකව කෙලෙස් දුරුවන් කරන தත්ත්වෙට අනුයාත වෙන විදියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව හදාගත්තොත් ටික කාලයක් යනකොට කොච්චර කෙලෙස් තියෙන පරිසරයක හිටියත් එයාට කෙලෙස් වලින් ආතුර වෙන ගතිය නැත්නම් නපුර අරියාදුව අඩු කරන්න පුළුවන් ඒක හරියට කියන්නේ පොකුරු එකක් වහින වෙලාව වගේ කැමැති කෙනාට පෙනෙන්න පුළුවන් තමයි අකමැති නම් නොතමී ඉන්න පුළුවන්. බුදුජානනාංශී ඉස්ලාම ඔය කිඹුලක් ප්‍රේතක් වැඩිලා පස්සේ බුදු වෙලා ඒ හිටපු කිඹුලක්පුරේ හිටපු ඒ සාක්කිය හරි මාන්නකාර જાතිය බුදුජානනාංශල වඳින්නේ කැමතිුනේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වේ පොඩි ළමයි ටික කරලා දාලා ඇඩියට පතර ගිලක වැඳපල වැඳපල වැඳපල කියලා. ඉතින් වඳිනවා අරගොල්ල වඳින්නේ නැහැ. ඒකට බුදුජානනාංශේ තේරිලා ඒ Tamange ණයය තමයි විශ්වාසම කරන්න බැරි જાතිය. විශ්වාස නොකරනම જાතිය. එනිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා සාන්තුරේ කාදාකත් ගමීරි බබලන්නේ නැහැ කියලා. තමවත් මේ මීටිකල්ට ගියහම අත්ත පහකට ගන්නවා. මෙහෙ ඉඳලා ගියා නේද තොරන් ගහගෙන ලෑස්තිලා ඉන්න රට ගිහිල්ලානේ ඉන්නේ. මොකද මේ රටක් කියලා හලකනවා. ඉතින් මං කියනවා මේ ගියාට රට කවුරුත් නැහැ ඉන්නේ සිංහලයමයි එහිච්ච. ඒකට මොන කවුද? දැන් මේ හිටපුවත් රට කට්ටිය එහෙමනම් ඒ මිනිස්සු නිකන් කුලියට ගෙනත් දීලා මෙතන වාඩි කරලා හිටියත් ලොකු වටිනකමක් තියෙනවා. ඒක වගේ ධර්මචර්යන අංගත් ඒ කමිටු වලට ප්‍රතිගිය එකනිකක් දැන්නේ නැහැ. ඊට පස්සේ මේ පොකුරු ඇස්ස ඇස්ස. අදිෂ්ඨානය කර පොකුරු ඇස්ස වෙන. ඒකට කැමැති අය තෙමෙනවා. කැමැති අය තෙමෙන්නේ නැහැ. භාවනා කරපිටා කරනකොට යට ඕනේ නම් රාගෙන් ආතුර වෙන්නත් පුළුවන්. ඕනේ නම් ආතුර නොවේ ඉන්නත් පුළුවන්. ඉතින් අර රාගේ පමණක් දන්නේ කරා කියනවා එහෙම එකක් කොහෙද තියෙන්නේ? රාගය කියන එක අනිවාර්යයෙන්ම රක්ත කරන දෙයක් නේද? එන එක අවුන ඔක්කොම අවුනනේ නේද? බුදුජානක කියනවා භාවිත මනසක් ඇති කෙනාට. රාගය යන කර්මණක හිතියට එයාට ඕනේ නම් ඒකෙන් අසුභයක් මවා ගන්නත් පුළුවන්. ඒක ආරයක් විකූර්ණයක්. එහෙම නැත්නම් අපි ඉදා කතා කරපු විදිහට සික පුද්ගලයාට ඒ දේ දකිනකොට මේන රාගය ඒක වහාම ප්‍රකටව පේනවා. මේක මන අපේ මේ කමන අපේ කියලා. ඒ දන්නා පමණින් ඒ අවශ්‍යයි. ඒ ඔක්කොටම මේ කයට වැදින්නා වූ, කය වෙත පැමිණෙන්නා වූ ස්පර්ශය, පොට්ටබ්බය රාග ద్వේෂ මොහ ඇති කරනවද නැද්ද කියන එක වතින ස්පර්ශයන්ගේ තියෙන එකක් නෙවෙයි. Tamange හිතේ තියෙන කෙලෙස් මට්ටම කියන එකයි බුදුරජාණන්සේක මේ සම්පූර්ණ පරිච්ඡේදපාදේ කියේ. පරිච්ඡේදපාදේ දන්නේතු කියන කට්ටිය පරිච්ඡේදපාදේට බාහිර හේතු වෙනවා. ඒ තාක්කල් ඒගොල්ලෝ PhD කරනවා, යුනිවර්සිටිස් දා ගන්නවා, নানা ප්‍රකාර විශ්වවිද්‍යාල කවදාකවත් දන්නේ නැහැ. දැනගන්න කැමතිත් නැහැ කියලා හිතුවන්නේ ඇතුලේ කියලා. පටිච්චසමුප්පාදේ නොදැනගත්තා. මේ බාහිර දෙකින් නෙමෙයි මේක වෙන්නේ. ඇතුළතින්මයි වෙන්නේ. ඒ නිසා හේතු හොයන්න එපා බාහිරේ. ඔයපු ගමන් අපි කතන්දර ගොතමු. ගමන් ප්‍රපංච කරනවා. වහක් බහුල්‍යයකට යනවා. හේතුව තියෙන ඇතුළෙමයි කියලා බලන්න පටන් අරගත්තොත් අපිට ඇතුළේ හේතුව තියෙන අදහසින් බාහිර දිහා බලනකොටයි හේතුව තියෙන බාහිරේ තියෙන බාහිර දිහා බලනකොටයි සම්පූර්ණ ප්‍රමදිකා පෘථග්ජනයා හිතන්නේ අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ අසෝලංසයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක හදන්න හදනවා, ලෝකෙ මට්ටම් කරන්න හදනවා, ආර්ථිකය හදන්න හදනවා, දුප්පතුන් නැති ලෝකයක් හදන්න හදනවා, දේශපාලන න්‍යාය හොයන්න හදනවා. මේ ඇතුලේ බයලජ්ජ දෙකවත් නැතු. අශික්ෂිතයි. අශික්ෂිතයි. Taman ළඟ බයලජ්ජ දෙකවත් නැතුව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පිළිහිටවනවා ලෝකෙ දුප්පත් කම නැති කරන්නේ. බල්ලෝ කණිසම් අඳින්න කරන සම්මන්ත්‍රණ නම්. හරි උත්තර මුසලතර පස්සේ ඕම් ඔක්කොම. මේ ඔක්කොගෙම තියෙන්නේ බුදුහමරගේ පැත්තෙන් බලනකොට මේ මිනිස්සු මේ අන්ධ වෙලා, මත් වෙලා, අටිසම්පාදේ පටලවාගෙන බාහිර වන්දා. මේ මේ කීරු ඔක්කොම සූත්‍රය කියන්නේ මේ කයේ කයට වකින අරමුණු විශේෂයි යම් රාගයක් යම් ද්වේෂයක් යම් මෝහයක් තියෙනවා නම් ඒ මනුස්සයාට පුංචි මොනවාරි වැදුන පැහැට ගුණක් වටනවා වගේ විශාල කිපිල්ලක් ඇති වෙනවා බලපතල දේවල් ගැන කොමන කතාවක්ද මේ බව බණ අහලා එහෙනම් මොකද හඳුනේ කරන්න ඕනේ කියලා බුදුහාම යහුවට පස්සේ කියනවා ඒ රාග ද්වේෂ මොහ නැතිකරන්න නැති කරුවට පස්සේ මේ ශරීරෙට මොන දෙයක් වුණත් ඒකේ අර තැලෙන ගතිය, තැවෙන ගතිය, සැලෙන ගතියක් නැහැ. බාහිර කියන හැඟීමක් නැහැ. එදාට මොකකින්වත් මේක මේ බය කරවන්න බෑ කොච්චරද කියනවනම් මරණයට තියෙන බයත් නැති වෙලා. මේ ශරීරයේනේ මැරෙන්නම තියෙන්නේ. ශරීර මාර්ගකට යනකම් මැරිලා තියෙනවා. මේ ශරීරය අවබෝධ කරගන්න කාණ තියෙනවා හැම චිත්තක්ෂණයම මෙරි මෙරි උපදින මේ ශරීරයේ. ඔක මැරුණයි කියලා අලුත් දෙයක් නැත්තේ නෑ. අර ක්ෂණ මාත්‍ර මරණය දැක්කේ නැති කෙනා සම්මුති මරණයට බය වෙනවා. ක්ෂණ මාත්‍ර වශයෙන් මරණය දකින්න නම් කය ක්‍රියාකාරකම් නතර කරලා කය දිහා බලන්න මොනවද ස්ථිරව තියෙන දේ තියෙනවද කියලා. වේදා ප්‍රශ්නයක් කාලා දෙමුනා මේ අනිත් අනාත්ම නම් කොහොමද ස්වාමීන් වහන්සේ කෙනෙක් නිවන් දකින්නේ? අනාත්ම නම් කොහොමද කියලා ඒක නිසා නෑ ආත්මම කියලා බලලා බලන්න ආත්මය කියලා මොනවද තියෙන්නේ? කයි ක්‍රියාකාරකම් නතර කරලා ආත්ම වශයෙන් ගන්න පුළුවන් නිත්‍ය සුඛ සුබ මොනවද තියෙන්නේ බලන්න. ඒ නිසා ඒක බැලීම සඳහා ආත්ම සංඥා කිව්වට කමන්නේ අපිත් පටන් ගන්න එතනින්නේ. ඒ නිසා ආත්ම සංඥා කියන්නේ ආත්ම සංඥා පෙන්වනනේ හොස්මෙන් හරි පිම්බි නැක්ලිමින් හරි උණුසුම් සිසිල් දැක්වලින් ඒක දිහා බලනකොට මොනවද ඉස්තිපතියන්නේ කියලා. හරපද්ධතියක් කියන්නේ කියලා. ආන්නේ බව දැනගෙන මේ වහා වෙනස් වෙන සුළු මේ කයෙහි මොන කොමන නැටුම් කෙලි කවට තියනදා කියලා මේකේ රාග ද්වේෂ මොහේ යම් ප්‍රමාණයට අඩු වෙනවද අඩු වෙච්ච පමණට මේකට බාහිරින් ඇවිල්ලා වදින දේ තැවෙන ගතිය පෙළෙන ගතිය අඩු වෙනවා ඒක දෙන්න එනකම් අපි හිතන්නේ මාකට කියලා දීපු පාඩම් පන්තිවල හැටියට ගුරුතුරු හැටියට දෙමාපිය හැටියට බාහිර හේතුවල. ඒ හොයන තාකල් හිත කතන්දර ගෙතිල යනවා. බුදුසසුනාට තව කතන්දර ගෙතිලක් නැහැ. පොඩක් නතර වෙලා කාය පිළිබඳව තමන්ට නොසලෙන එහෙම නැත්නම් නොතැවෙන අරියාත නොවන ජීවිතයක් ගත කරන්න ඕන නම් බාහිර හදන්න යන්න එපා තමන්ගේ රාග ද්වේෂ මොහ පිළිබඳව බලන්න කියලා. ඉතින් ඒ නිසා ධර්මචන්නාංශය සඳහන් කරලා තියෙනවා අපිට මේ සත්‍ය වැටහෙන්නේ නැත්තේ තමයි දුක්ඛ සත්‍ය වැටහෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසායි. ඒ නිසා ඉරියව් මාරු කරන විනාඩි 10 ඉන්නකොට දුක්ඛ සත්‍ය වැටෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් අත උසන්න ගන්න. ඒගොල්ලෝ කියනවා නෑ නෑ මේ ඉඳගත්ත ක්‍රමයේ වැරදි නිසා කුෂන් එකේ කොට්ට බුලුම් වලට කොට්ට ඇට තියලා දින ඒකයි වෙරිතුනේ. ඒක තමයි පරිසරේ රත් වෙච්ච නිසායි මේ මට ඉඳගෙන ඉන්න බැරි. මට පුළුවන් වුණා නම් වායු කොට්ටයක් උඩ දෙගෙන ඉන්න මට පොඩ්ඩක් ස්ලෝප් එක තියෙන හදලා දුන්නා නම් පුළුවන් කියලා අපි හැම වෙලාවෙම ඔය විල්ලු දේ වෙනස් කරන්න හදනවා මිසක් ආ මේ දුකයි මේ එන්නේ ඒක බාර ගන්න ඕන ගැතියක්. ඒක හරි ලැජ්ජාවට බාර ගන්න. ඉතින් හරි නෝන්ජල්කමකට බාර ගන්න කියනවා. මේ පැමිණෙන දුක තමයි දුක කියලා. කවදා හරි වෙන්නේ මොකද්ද මේක අපේක්ෂා කරගෙන ඉන්න වාඩි වුණා නම් ඒ විනාඩි 10 විනාඩි 10 කිනොට දරා ගන්න බැරි දුකක් වෙන කෙනාට ඒ දුක කාගෙන විනාඩි 11ක් ඉන්න පුළුවන් ද තියෙනවා ඒක බුදුජානකන්ට අනන්ත ඔප්පු කරලා තියෙනවා දැකලා තියෙනවා විනාඩි 11 ගිය කරාට ටික දවස ගන්න 12ක් යන්න පුළුවන් 13ක් යන්න පුළුවන් යන්න යන්න යන්න යන්න යන්න අර දැඩිමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න දුක අඩු වෙන්නේ නමුත් තමන්ගේ දැඩිමේ ශක්තිය වැඩි වෙනකොට වැඩි වේලාවක් මුසලී ඉන්න වැඩි වේලාවක් අරමුණේ ඉන්න වැඩි වේලාවක් සතිය පවත්තන්න වැඩි වේලාවක් අප්‍රමාද වෙන්න ගියාට පස්සේ හරි තේරෙනවා මේක ගණන් ඉගෙන ගන්නවා වගේ සංගීතය ඉගෙන ගන්නවා වගේ බයිබල් පදින්න ඉගෙන ගන්නවා වගේ ශික්ෂණයක් තියෙනවා යන්න යන්න යන්න යන්න ඒ රැල්ල ආවට රැල්ල පදින්න ඉගෙන ගන්නවා. කල්ලට යට වෙලා යනවට වැඩිය රැල්ල පදින්න ඉගෙන ගන්නවා. ඒකදී අපි මෙතෙක් සාකච්ඡා කරේ ඔය මේ තදංග වශයෙන් ඉස්කම්බන වශයෙන් කියන එක ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණය කියලා 100%ක්ම දුරවන් කිරීමේදී ඒක න කවදාකවත් කෙලිය දුරවන් කරන්න හදන්නේ නැහැ. අඳුරගන්නවා. කෙලෙසයක් හෝ මොන දෙයක් හරි එනකොට ඒක ඒක වශයෙන් දැනගත්ත ගමන් ඒකට තවදුරටත් ඉන්න බෑ. ඒකේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සති සිය බලමයි මේ කියන පොතේ තියෙනවා. යකදුරෝ ඒ මතුරුනකොට එක එක යක්කු වෙනවා. සීලි මස් වෙනවා, ඔඩ්ඩි මස් වෙනවා, කඩු කුඹරයා, අරක මේක. ගොඩක් සෙට් එකක් තියෙනවා මගේ වචන කියලා යක්කුත් තරහ යනවා මයික් එක. ඒ එන මනුස්සගේ නම කියලා කතා කරුවා කවදාකවත් ඌ යම් කන්නෝ කියන්නේ නැහැ. ඕනම යකෙකුට බය වෙන්නේ නැතුව නම කියලා කතා කරා. කතා කරපු ගමන් යක බොරු කියන්නේ නැහැ. යක හතරේ හැටි නලවගෙන නෙමෙයිද තෝ සීටි මාසිනාන් කියලා සලුට් එකක් ගාලා වස්තු පැත්තට. දීවි මාසිනාට කල්පොම්බරේ ගියොත් ඌ කන්න කෑ. මේ මේ හරිදී හරියදීත් දැනගන්න බුදුන්වහන්සේ ඥානතෝ වික්කමේ පස්සතෝ ආසවණ කයම දිව ඕනම ආශ්‍රව ධර්මය දක්න කෙරාට දන්න කෙරාට දැර පාන්නේ ඒක මහා මේ මෙනෙහි කරනවා කියන වචන උතන තියෙනවා සාහරගේ එනකොට රාගය කියලා මෙනෙහි කෙරුවොත් වේදනාව එනකොට වේදනාව කියලා මෙනෙහි කෙරුවොත් ආස්වාදය එනකොට ආස්වාදය කියලා මෙනෙහි කෙරුවොත් ඉතින් දැපෙන ලබා ගැනීමේ ශක්තියක් තියෙනවා ඒක බරපතලයි ඒක තමයි නීතු මහරතන් වහන්සේ ආපු ගමන් තිස්ස කියලා නම කතා කරා. රජුරු හෙල්ලුම් කාලා හිටියා. මුල් ලංකාවම ටංගල කරගත්තා. රජුරුම ලෝමගේ නම කියලා කතා කරන්න කවුද? එහෙම රජුරුවන තිස්ස කියලා කතා කරනනම් බෙල්ල තමයි යන්නේ. එහෙම මෙයා ආපු ගමන් තිස්ස කියලා කතා කරා. බන්නකොට මේ හරියට දන්න කෙනෙක් වගේ. ලබුනා මෙයා මහරජා ජම්බු දීපා ඉදාගත්තා. ඊට පස්සේ දැනගත්තා හරියටම ඇනේටම වැදුනා මිතියෙන් බුද්ධහම වැදගත් ඕනම කෙලෙසකට නම කියලා කතා කරපු ගමන් මහත් පුදුමාකාර ශක්තියක් තියෙනවා ඒ අවිද්‍යාවමොත් ඒකට වෙන්නමක් කියලා කතා කරනොත් ඒක වැවෙනවා නම කියලා කතා කරන්නේ ඉතින් ඒක නිසා අපිට ඉන්දේට ඉන්න නිකම් ඔය මොනවාක්වත් නොකර ඉන්නවා කියලා කයි ඉන්නවා කියලා කියන්නේ ඔය ආශ්‍රස්වසාද පිම්බින් හැකිනේ විතරක් නෙවෙයි මනාපමනාපත් වෙනවා. එනෝට ඒකේ නම කියලා කතා කරන්න පුළුවන් නම් ඒන ශක්තිය ඒන ඒකට කියන්නේ යථාභූත ඥාන දර්ශන කියලා. ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට මොනම කෙලෙසකටත් ඉන්න බෑ. ආනික පුරුදු කරන පුරුදු කරන යනකොට තේරෙනවා ඒ ක්‍රියාවලිය හරහා තමන්ගේ රාග ద్వේෂ මොහ දුරවන් වෙනකොට කයට එන බාධා නැති වෙන්නේ කිසි වෙනසක් වෙන්නේ එන බාධාවන් ගණන් ගන්නෑ. ඒකේ තියෙන පාරවන ගතිය. ඊතන ගතිය. අරියාදු කරන ගතිය නැතිලා. ඒක මේ මානසික தත්ත්වයක්. තමන්ගේ දරුවා තමන්ගේ උකුල ඉඳගෙන ඇඟේ කක්ක කරච්චෝ කරත් මොන කෙරුවත් අම්ම ගණන් ගන්නෑ. පිට ගෙදරක දරුවෙක් කියලා ඇඟේ කක්ක කරුවොත් ඒකට පොඩ්ඩක් අඳයි. ඒක කක්ක ගඳයි. ඒ වගේ දෙයක් කියනක පිළිගන්න කැමති නම් ඒ දරුවා කරන්නේ හුරුකලිය කියලා අපි කියන්නේ. ඉතදරුවා කරන එක නැහැදිච්චවා. ඉතදර කරන මගේ උඩක් පිටු කරලා ගියොත් මේක වෙන්න නඩුව. අනිත් වගේ මේ අපි ඉතලා ඇස්ති නම් මේක පිළිගන්න ඕනම දෙයක් ඉඳගෙන යන්න පුළුවන්. ඉස්සලා ඉස්සරහ නම් ඉච්චරම බෑ. ටිකක් කරගෙන කරගෙන කරගෙන යනවා අන්තිමට මාතායතා නියම් පුත්තන් ආයුෂායක පුත්තමන් කිසිලු දරුවන් තමන්ගේ දරුවන්සේ ඒවම්පි සබ්බ භූතේ ලෝකේ සියලු සත්‍යයන් මෙතේ. මේ හැඟීම ඇති කරගත්තා නම් ওই කවුරු මොනවා කරත් ඒ කෙනාගේ ද්වේෂයක් ඇති කරගන්න බෑ. චේතන හිතන ඔයදී මාක් කරනවා. ද්වේෂ කරන්න ඕන කවන්නේ. ද්වේෂයෙන් වෙන්නේ සාසුන්ට කෙලෙස් වැඩෙනවා. ඒ වෙනුවට ඒක අවබෝධ කරන ගතිය එනවා. ඒකේ පල්ලවෙනිම දේ ඉන්නේ. බාහිරට වැඩිය. තමන්ගේ කය කවදාකවත් තමන්ට ඕන විදිහට හිටින්නේ නැහැ. දැන් කරන්නේ නොසන්ඩාල කම්මයි. අන්න ඒකට අනුකම්පා කරන්න පුළුවන් වෙච්ච ගමන. එයා ඒ නොසන්ඩාලකම් කරන්නේ එයාට ඕනකමද නෙවෙයි. ඒ හේතුඵල ධර්මයක් අනුව අන්න ඒක තේරුම් ගත්තා නම් තමන්ගේ කායට තමන් අනුකම්පා කරන එහෙම නැත්නම් සමාව දෙන අවබෝධ කරගන්න ගැතිය ආන ළඟ ඉන්න මනුස්සයත් අනුකම්පා කරනවා කියන එක අහන්න බලියක් නෑ. ඒ නිසා අපි ළඟට අපේ එකේ ද්වේෂයක් තියෙන තාක්කල් අපි අනුන්ට ද්වේෂ කරනවා. ගොඩක් වෙලාවට අපි කියනවා ඒ බුදුසයන් වහන්සේ කුසුම කාලේ කුසුණා නම් හොඳයි. මොකද ඒක උඩ ගොඩාක් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ගොඩක් ධර්මයේ කියනවා. ඒ නිසා දැන් කාලේ අපිට අමාරු මේක කරගෙන යන්න කල්යාණ මිත්‍රෝ අඩුකම නිසායි කියලා බොහෝ විට අපි තර්කයක් ගොඩනගනවා. අපිට ඒක රාජ්‍ය නායකයෝ පෙන්ලා දෙන්න හදනවා. මේ දේශපාලන වාසියට. ඔක්කොමලා හිතනවා. කවදා හරි බලන්න Tamanට තමන් මිත්‍ර වෙලා Taman අඳුරගත්ත කීදාට මුළු ලෝකෙම යාළු වෙනවා. මොන්නම බාධාවක් නැත්තේ. අපි ළඟ තියෙනවා නම් Taman තමන් තියෙන ද්වේෂ නිසා තමයි අපි අනුන්ට ද්වේෂ එචා තමන් හොඳම කල්යාණ මිත්‍යා වෙච්ච දවසේ තමන්ද ඉන්න හරියක් ලෝකේ ඉන්න කල්යාණ මිත්‍යා කියලා තේරෙනවා. ඒකකින්වත් විසවදින්නේ නැහැ. ඒකකින්වත් ආතුර වෙන්නේ නැහැ. ඒක නිසා බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා විසභාජනය කරනවත් අතීතුවල් නැත්තම් අත දෙන්නට කවන්නේ. අතීතුවල් දෙන්න කියන තමයි විස ඇතුළට යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ කයට දෙන සැප කැමති වෙන කෙනෙක් නම් රාග දේශම දුරු කරනවා මිස මේ පස්සට විල්ලු දොහින එක නෙවෙයි. ඇහැට රූප පෙන්වන එක නෙවෙයි. කනට ශබ්ද අස්තන එක නෙවෙයි. ඒ කොයි දෙයක්මුත් කරන්නේ ආතුර පිළිබඳ. එහෙම නැත්නම් නැති රාගයක් වැඩිම ඒ මට මොනවාරි උපක්‍රමයකින් ඒකේන රාගය, ద్వේෂය, මෝහය කියලා මේ තෙතමනේ සිඳගත්තා නම් ඒකනට පරිසරයෙන් හම්බ වෙන මේ කටුක කරෝසන ගති, පෙළෙන ගති පුදුමාකාර විදිහට මෙලක් වෙන්න පටන් ගන්නවා. යසෝදරාව බුදුජානක ඔය කිඹුලතුරේ එනකන් ගව්වෙන් ගව්ව ජීව මාර්ගය පෑදේවා, කලී තියෙන කොයි ජීවත් වශයෙන් දේවා කියලා කිව්වේ මොනවා කෑවත් හැදි භාවිත මනසකට විස වෙන්නේ. විස වෙන්නේ විස සහිතක හිතෙන් කවොත් තමයි. ඒක නිසා මේ මනස හදා ගන්නව වෙනුවට අපි මේ අනුන් හදන වැඩවලට ගිහිල්ලා තමයි අපි කාලේ නාස්තිනේ අපිට භාවනා කරන්න වෙලා නැත්තේ ඇයි කියලා අහන්න බෑ. මේ අල්ලපු ගෙදර කට්ටිය වැඩ තියෙනවා, බාලාගේ වැඩ තියෙනවා, අම්මගේ තාත්තගේ වැඩ තියෙනවා. ඒ තමන්ගේ වැඩේට ඒක ඉතින් ඕන වෙලා කරගන්න පුළුවන්. නැත්නම් මැරෙන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් ඉතින් ටිකක් තමයි කියන්නේ. කාට හරි තේරෙනවා නම් මේ හයියති තියෙන සෞඛ්‍ය තියෙන වෙලාවේ ඇහැකන පේන වෙලාවේදී මේ ශරීරය යාලු කරගන්න, වර්තමාන මොහොතේ යාලු කරගන්න, සතිය යාලු කරගන්න ගන්න ප්‍රයත්නේ විතර තමන්න තමන් අනුකම්පා කරන දෙයක් ඇත්තේ නෑ. ඒක කරගත්තට පස්සේ වෙන්නේ මොකද? අනික් අය ලෝකේ දේවල් එක ගැටුමින් පෙළෙද්දී තමන්ට ඒ අතරමැද තියෙන ඒ කාමකාමී මාර්ගය දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය කාලය ගියයි කියලා සරාඩු වීමක් වෙලා නැහැ. දෙයනාච දේශනා කරපු ඉන්දියාවම නෙවෙයි කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ සතිය කියන ධර්මයට ආවට පස්සේ ඕනම තැනක ඕනම වෙලාවක පටන් අරගන්න පුළුවන්. නමුත් පටන් ගත්තට Taman ඒක අර සති මාත්‍රාවෙන් පටන් ගත්තට ඒ අඛණ්ඩ පවතින සත්‍ය පිළිබඳව සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒ ඇතිවෙච්ච සත්‍ය මාත්‍රාව දිගට පවත්වන පවත්වන ජීව කයෙන්ම තමන්ට දැනගන්න පුළුවන් වෙනවා කය මිත්‍ර වීම හරහා යෝගෙම ඉන්න ඉඳුන් හිතුව පහසුකම් කියලා එකක් තියෙනවා මොන ඉරියව්වේ හිටියත් පහසුවක් තියෙනවා ඒක දැකලා නැත්තම් පූසෙක් දිහා බලන්න පූස හැම වෙලාවෙම ඉන්නේ පුදුම පහසුවකට නිසා පොසෙක් සිංහවදේ නැග්ග චික් කියලා එලවන්නේ නැතුළු වදිනවා. බල්ලෙක් නැන්න බල්ලන්නේ කියලා එලවෙන්නේ. සිංහ පොසා නැහැ මොකද ඌ දකින්නකොට ටෙන්ෂන් එක බයි. අතුරේ ඉන්න මාළුවාදියා බලන්න. කවදාක රණ්ඩු සරුවල් පෙන් කරච්චල් මොකක්වත් නැහැ. දෙලිය ඉන්නවා. ඒව තියෙනවා ලෝකේ. ඒ නිසා තමයි ජීවත් වෙන්න පොසෙක් වා. ඉන්න හැම ඉරියව්වෙදීම ඉඳුම් හිටු පහක්ම් කියන එක ඒක දන්නේ නැත්තම් මොන පිළිතුරු කොට උඩ තිබ්බත් හැඹරෙනවා නලියෙන. ඇයි ඒ නිසා භාවනාවේදී එන්නේ එන්නේ එන්නේ තමයි අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවනේ. ඒක ඉරියව්ව කරලා ඉන්න වෙලාව වැඩි වෙනවනේ. අන්න මේක තුල ඇති වෙන ඒ ප්‍රමෝදකකේ ප්‍රීතිකතිය වැඩි වෙනවනේ. ඒක විතරම ඇත්තටම yaadෙන භාවනා ජීවිතය කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයේ එහෙම නැත්නම් හැම කෙනාටම අවශ්‍ය වෙලා තියෙන මේක පළවෙනි ධ්‍යානයේද නැත්නම් මේ විපස්සනා ඥානද එනකම් මාර්ග ඥානද කියලා බලන්න. මම හැමදාම හෝම් ඩිපෝට් යනවා අර මේ බලන්න මීටරයක් මොකක් කර කියනවාද කියලා මේ ගහලා බලන්න මේ රෝවන් වලාපිය කියලා චෙක් කරලා බලන එක. අනේ තාම හම්බුනේ නැහැ. කොහේ ගියත් නිකන් යනවා සාමාන්‍ය හැබැයි එකට කියලා බලනවා ඔය බලන්න මේ කුත්තු කරලා බලලා මේ සෝවහම් බලන්න කැදෙට් එක මම බලනවා මල්ටිමීටරේවත් තාම නෑ ඒක ඇත්තට ඉතින් ඒ නිසා බලන්න ඉන්නකොට ජොලියක් තියෙනවා නම් ඉන්න ඉන්න මොහොතේ ජොලියක් තියෙනවා නම් එච්චරයි බුදුහාමුදුර අපිට දෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන වගෝලවත්, ඔයගොල්ලෝ හිතන ඔය ප්‍රස්තාරවලවත්, ඔයගොල්ලෝ හිත ඔළුවේ තියන්න මොකක්ද නෙවෙයි. යම් මොහොතක වාඩි වුණාට පස්සේ වාඩිලා සැපදී ඉන්න බව දන්නවනම් ඒ වෙලාවේදී මේ පහසුව කයේ ගෑවිච්ච නැති තරක් නැහැ කියනවා බුදුජානක කියනවා මම ඉතර නානකොට මිනිස්සු මේ විශේෂ මෙඩිජාකියක් ගාලා නානදී විශේෂ රජවරු සිටවරු වෙනවා ඉතින් හිත නාන්න අද රෑ මෙටි අඹරලා වතුර කියලා කියලා තියෙනවා මෙටි ගුලිය වතුරේ පොඟවලා ඒක උදේ වෙනකොට මේ මෙටි ගුලිය පුරාවට නොතෙමිච්ච තැනක් නැතුව වැగిරෙන්නෙත් නැතුව නැති කුලිය හැදෙනා වගේ තමන්ගේ කය පුරාවට හැමතැනම අර ප්‍රීතිය ප්‍රමෝදයෙන් ස්පර්ශ කරන මොහොතක් ආවන දැනගන්නයි කියලා කියනවා මධ්‍යම ප්‍රමාණයට එහෙම නැත්නම් නීවරණ දුර වෙන ප්‍රමාණයට රාග ද්වේෂ මොහ නැති වෙනවා. ඒකම නැවත නැවත ඇති වෙන විදිහට කරන්න ගියාම තමයි අපිට ඊගාවට තියෙන මේ ප්‍රඥා ශික්ෂාව නැත්නම් ප්‍රඥා භාවනාව සිද්ධ වෙන්නේ ඒ නිසා දැනට කරලා තියෙන භාවනාව නැත්නම් තමන් උත්සාහකලා තියෙන ප්‍රමාණය බලන්න සක්මනට ගියාට පස්සේ සක්මනේ පහසු තේරෙනවා කියලා. ඉඳගත්තට පස්සේ ඉඳගත්ත පහසු තේරෙනවා කියලා. නින්දට ගිහලා අර tempat කරාට පස්සේ ඒ පහසු වැටෙනවා කියලා. පහසු වැටෙනවා නම් ඒක භාවනාවේ ප්‍රතිපදයක්. ඒ වගේම ඒක භාවනාවටත් ආධාරයක්. අන්නේ විදිහට මේ කයින් එන සංඥාව, කයින් එන යාලුකම, මිත්‍රකම, මෛත්‍රියෙන් පටන් අරගත්තා නම් අපිට ඕන කෙනෙක් නලියනකොට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයාට තියෙන ගාය මොන එකක්ද කියලා. කඩි ගායද, පණු ගායද මොකක්ද කියලා. ඒක ඉස්සල්ලාම තමන්ගේ කය යාළුවෙක් බව තේරෙනවා නම් භාවනා ජීවනයක් කියලා හිතාගෙන තව ඉතුලා තියෙන දවස් දෙකක් දිගට කරගෙන යන්න සීල දිනාටම ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාට කනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා